ජීවිතින්ගේ රූපයක් කර්මයේ නිපදනා රූපයක් අපි ඒවා පිළිබඳ විශේෂ විභාග ඊළඟට කතා කරනවා රූප සමුත්ථාන පිළිබඳව කියනකොට ඊළඟට එන්නේ ආහාර රූපේ ආහාර රූපය යන අභිධර්මාර්ථ සංග්‍රහ පාඨය කබලින්කාරෝ ආහාරෝ ආහාර රූපං නාම කබලින්කාර ආහාරය නැත්නම් කබලින්කාර ආහාරය කියලා ඒ පාලිහි දැක්වෙන්නේ කනබන ආහාරය එයින් ඒ ආහාර වශයෙන් ගන්නා බත් ආදී ඒවා නෙවෙයි ආහාර රූපය වගේ ආහාර රූපේ කියන්නේ ඕජාව. ඕජස් ගතිය, ඕජා රූපය. ඒ සම්පිති ආහාරයක් දෙන. ඒ ආහාරය ඒ ඕජාව බවට පරිවර්තනය වෙනවා ශරීරයේ තුලද. එයින් උපදවනවා රූප. ආහාර රූපයෙන්ද උපදවනවා රූප. ඕජයෙන් උපදවනවා රූප. ඒවට කියනවා මේ ආහාරජ රූප කියලා. ඒ ආහාරජ රූප කියන්නේ ඕජසෙන් උපදවන රූප. ආහාර රූපේ කියන්නේ ඕජස් ගතිය. ඒක ඒ මේ කනබන ආහාරයෙන් ලැබෙන දෙයක් බැවින් ඊට කබලීකාර ආහාර. ඉතින් ආහාරයේ වුවද <clears throat> ආහාර වන්නේ මේ කර්මජ ඕජාව තිබෙන තාක්කල් පමණයි. ශරීරෙහි කර්මජ ඕජාවක් ඒ කියන්නේ කර්මයෙන් හටගන්නා රූප තිබෙනවානේ. ඒ රූපයන්හි එන ඕජාවක්, ඒ කියන්නේ කර්මජ ඕජාව කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ වන්නගන්ධ රස ඕජාව. ඒ කර්මජ ඕජාව ජීවත් වනතුරු පවතින. ජීවිතය නැතිවන විට කියන්නේ සුතියෙන් පසු සුතිය සමගම ඒ කර්මජ ඕජාවද ඉපදීම නවතිනවා. ඒ නිසා ඊට පස්සේ කොයිතරම් ඔය කනබන ආහාරය කියන දේවල් ශරීරය තුලට ඇතුළු කළා. එයින් ඒ ආහාරජ රූප උපදවන්නේ නැහැ. ඒ ආහාරජ ආහාර රූපේ බවට පරිවර්තනය වෙන්නේ නැහැ. ආහාර රූපේ කියන්නේ ඕජස් දකිය. ඒක තේරුම් ගත්තම ඇති දැනට අපි ඒ විස්තර තව ඉදිරියට ඒ රූප පිළිබඳව කතා කරන විට තවත් දැනගන්නට පුළුවන් වෙයි. ඊළඟට එන්නේ ආකාශ ධාතුව. ඒකට කියනවා පරිච්ඡේද රූපේ. ආකාශ ධාතු පරිච්ඡේද රූපං නාම. ආකාශ ධාතුවේ කියන්නේ ඉඳ තිබෙන තැන නැත්නම් අවකාශ. ඒ අවකාශය හැටියට මෙතන දක්වන්නේ. ඒ රූප පරිච්ඡේදාකාශය. තව තිබෙනවා අජට ආකාශය. තව තිබෙනවා අසිනුද්ධාපික ආකාශය. ඒ ආකාශ කසින කියලත් එකක්. ඒ එකක්වත් නෙවෙයි මෙතන ආකාශ කියන්නේ. මෙතන ආකාශය කියන්නේ රූප කලාප වෙන් කරන අවකාශයේ ඒකයි රූප පරිච්ඡේද ආකාශය. ඒ ආකාශ ධාතුව බලනවා නම් ඒ රූපයක් හැටියටම දක්වන්නටත් බෑ. අර රූපයන් පිරිසිඳීම එයින් සිදුවන බැරි එයද රූපයක්සේ ගන්නවා. ඒ ඒ නිසා ආකාශ ධාතු කියලා කියනවා. දැන් ධාතු පිළිබඳ කතාවේදී සදාතුරෝයන් කුලිසෝ කියන ඒ ඒ ධාතු විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ ධාතුවත් වදාරලා තිබෙනවා. චක්කු ධාතු, සෝත ධාතු, ධාන ධාතු, ජීවහා ධාතු, කාය ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. ඒ ආකාශ ධාතුව කීවෙත් ඒ මෙතන ආකාශ කියලා අප ඉගෙන ගන්න. ඒකට කියන්නේ පරිච්ඡේද රූපය. ඒ කලාප වෙන් කරන රූපය. කලාපවලදී ඒ තවදුරටත් දැනගන්නට පුළුවන්. ඒ ඊළඟට එන්නේ කාය විඤ්ඤාණ. කාය විඤ්ඤාතියක් මා මීට කලින් කරන කර්මය පිළිබඳව කතා කරන විට කාය විඤ්ඤාතිය කියන්නේ කුමක්ද කියන එක. මෙතිනතුන්ට දැනගන්නට සැලස්වා කියනවා. කාය විඤ්ඤාතිය කියන්නේ ඒ කය ක්‍රියා කරවීමෙහිදී ඒ ඒ ක්‍රියා කරවීම සඳහා අවශ්‍ය වෙන රූපයක්. දැන් සිතින් යමක් කරන්නට සිතන විට ඒ ක්‍රියාව සිදු කිරීම වශයෙන් කය යෙදෙන්නේ ඒ යෙදෙන විට කයේ උපදන රූප ධාතුවක් ගැන කියනවා වායෝ ධාතුව. වායෝ ධාතුව වායු වායුව උපදවනවා. ඒක අංග මංගානුසාරිනෝ වාතා කියලා කියන්නේ ඒ අංග ප්‍රත්‍යංග සැලවීමට මේ ක්‍රියා කරවීමට වාතය කියන මේ වායෝ ධාතුව නැතුව බෑ. ඒ වායෝ ධාතුව උමනාක් කරනවා. ඒ වායෝ ධාතුවෙන්ම පවණක් නොවේයි අර ඕන තැන ඒ තැන් නැමෙන තැන් නැමෙන දිගහැරෙන තැන් දිගහැරෙන ආදි වශයෙන් ඒ తත්වය ඇති කරන්නට ඉවහල් වන රූපයේසේ ගන්නේ ඒ වායෝ ධාතුවක් සමගම උපදනා මේ කාය විඤ්ඤාති රූප. ඒ ඒ කලාපවලදී අපිට ඒක තවදුරටත් දැනගන්නට පුළුවන්. ඒ මොකද මේ විඤ්ඤාතියක් යෙදෙන රූප කලාප. විඤ්ඤාති රූපයේ ඒකට කාය විඤ්ඤාති කියලා නම දී තිබෙන්නේ ඒ කයින් කයින් අදා ඇඟවීමේ කියන තේරුම. කයින් ඒ කියන්නේ කයේ ශරීරයෙන් අදහස් අඟවනවා. ඒ කියන්නේ කය ක්‍රියා කරන සැටි දක්නා කවර කෙනෙකුට හෝ මේ තැනත්තා මෙබන්දක් දැන් කරන්නේ කියලා දැනගන්නට පුළුවන්. ඒක අනුන්ට ඇඟවීම සඳහාම නෙවෙයි. නමුත් ඒ අඟවන්නා මෙන් තමයි මේ රූපේ උපදින්නේ. ඒ නිසා ඒ කියන්නේ කය ක්‍රියා කරන සැටි දුටු කල්හි කෙනෙකුට කේත හැකි මොහු මෙන්න මෙබඳු ක්‍රියාවක් කරන්නේ. අනේ ක්‍රියාව ඒ ආකාරයෙන් පවතින්නට ඉවහල් වන රූපයට කියනවා කාය විඤ්ඤාති. කාය විඤ්ඤාති. වචී විඤ්ඤාති කියන්නේ වචනේන අදහස් ඇඟවීම කියන්නේ. දැන් ඒක මේ කතා කිරීමේදී මේ කතා කිරීම ගැන සලකන විට මේ කිමතුන්ට තේරුම් ගන්නට පුළුවන්. ඒ කතා කරනවායි කියන්නේ කතාවේදී නිකුත් වන්නේ මොනවාද? ශබ්දනේ. ශබ්දනේ උපදින්නේ. ඒ ශබ්ද යම්කිසි අදහසක් ඇඟවීම් වශයෙන් ඇතිවන්නා වූ ශබ්ද මා මේ පින්තුරට දැන් කතා කරන විට ඒ කතා කිරීම වශයෙන් උපදනා ශබ්දයෙන් මේ පින්තුන් මා කියන්නේ කුමක්ද කියන එක දැනගන්නවා එතකොට මේ ශබ්දය අදහස් අඳවන ශබ්දයක් බවට හරවන්නට ඉවහල් වන රූපයේසේ දක්වන්නේ කුමක්ද මේ වචී විඤ්ඤාණය. කියන්නේ ශබ්දය ඇතිවන්නේ ඒ ඒවට කියනවා චිත්තජ චිත්තජ ශබ්ද සිතින් උපදින ශබ්ද කියලා. ඒ සිත නැතුව ඒ ශබ්ද උපදින්නට බෑ. කතා කරන්නට කෙනෙකුට සිත ඕනනේ. ඒ සිතින් උපදවන ශබ්දසේයි ඒ කතා කිරීමේදී උපදනා ශබ්දය ගන්න. එහෙත් ඒ ශබ්දය යම් යම් වචන ප්‍රකාශ කිරීම වශයෙන් උයි ඒ ශබ්දය ඇතිවන ප්‍රකාශ කිරීම වශයෙන්. නිකම්ම ශබ්දයක් නෙවෙයි. වචන. දි වචනේ හැදෙන්නේ අපි කියනවනේ වචන අකුරු වලින්. අකුරු කියන්නේ ශබ්ද. ඒ ශබ්ද හැඳින්වීම සඳහා අපි යම් යම් සතහන් ගන්නවා සතහන් දක්වනවා ඒවාට අපි කියනවා ඒ අකුරු කියලා ඒ ඒ ශබ්ද අඟවන සංකේත සංකේත ඒ ඒක නෙමෙයි ශබ්දය ශබ්දය ඇඟවීමට යොදා ගන්න ලකුණක් ඒක ශබ්දය අකුර කියලා කියන්නට ඕනනේ කියවෙන එක ශබ්දය ඒ ශබ්දය ඒ ශබ්ද රාශියක් එකතු වෙලා එකකට අනුකූල එකක් වශයෙන් උපදනා ශබ්ද සමූහයක් උපතුව වචනයක් හද. එහෙම වචන කීපයක් එකතු වුණා කල්හි තමයි අපි කියන්නේ එක වාක්‍යයක්. ඒ උපදෙමින් කරන වැඩේ කුමක්ද? අදහස් ප්‍රකාශ කිරීම. ඒ අදහස් ප්‍රකාශ කිරීමට වමනා කරන ශබ්ද ඒ ඒ ආකාරයෙන්ම උපදනා බව සාහෘද කරන රූපය තමා වචී විඤ්ඤාති රූපය. ඒ ශබ්ද නිෂ්පත්ති ස්ථාන කියනවා. ශබ්ද උපදනා තැන් කියනවා. අපේ දැන් කටින් කරන ශබ්ද ඒ උපදනා තැන් කියනවා. ඒ නිසා මේ ඒ ශබ්දවලට නම් දීලා තිබෙන්නේ. කණ්ඨජ, තාලුජ, ඔෂ්ඨජ, දන්තජ, මූර්ධජ ඔය ආදි වශයෙන් නම් කරන්නේ. මේ නම් කරලා තිබෙන්නේ ඒ ශබ්ද හටගන්නා තැන්. ඒ වායය කියලා ඊන් පෙන්වනවා. ඒ ඒ ඒ තැන් වල හටගන්නා ශබ්ද එකාකාරම නෙවේ. දැන් කන්තජ ශබ්දයක් ගත්තා, ඔෂ්ඨජ ශබ්දයක් ගත්තා. ඒ ඒ ඔෂ්ඨජ වශයෙන් ඇතිවන්නා වූ ශබ්දය එකම ශබ්දයක් නෙවේ. නොවන හැටියට යම් දෙයකින් ඒක හරවනවා නැත්නම් ඒකට යම්කිසි ආකාරයක් ගන්න වෙනවා නේ දැන් අපි ලේසි මේක පිටත පේන්න ඒ කියන්නේ බලා සිටින කෙනෙකුට දැනෙන විදිහට උපදවත හැකි ශබ්ද මේ තොල් දෙක එකට ගටා කරන ශබ්ද ශබ්ද තමයි ඒවා මේ ඔෂ්ඨජ ශබ්දය කියන්නේ පප බබම කියන ඒ පප බබම කියන විට තොල් ගැටෙනවා ඒක නමුත් හික්මන ශබ්ද පස් ආකාරයක් ගන්නවනේ. ඒ අකුරු පහ ගත්තොත් පස් ආකාර. කොහොමද ඒක උනේ? ඒක උනේ සිතේ තිබෙන්නේ සිතේ අදහස. සිතින් සිතට උවමනා කරන්නේ ප කියන එක කියන්නේ. ඒ ප කියන එක කියවෙන්නට තොල් දෙක ගැටෙන විට ප මිසක බ කියවෙන්නේ නැති ආකාරයක් ඇති වෙනවා. කරනවා. ඒ කුමකින්ද කරන්නේ? ඒ කරන්නේ වචී විඤ්ඤාණ. අන්න ඒ බඳු රූපයකටයි වචී විඤ්ඤාණ. ඒක සිතින්ම උපදවන රූපයක්. ඒකත් සිතින් උපදවන රූපයක් කාය විඤ්ඤාප්තිය වෙන්න. එහෙත් ඒ රූපයෙහි ආංශය දක්වන අනිත් රූපෙන් චිත්තක්ෂණ 17 ඕ ඊට තව අඩු ආයු කාලය ඇති රූප තිබෙනවානේ එක කුඩා ක්ෂණයක අවශ්‍ය තිබෙන රූප තිබෙනවා අපි ඉදිරියට කතා කරන ඒවා ගැන. ඒ ඒ වගේ නෙවෙයි. මේවාට තිබෙන්නේ හරියට චෛතසිකයකට සිතකට තිබෙන ආවිෂයම. කාය විඤ්ඤාති වචී විඤ්ඤාති. ඒ කියන්නේ එක සිතක ආවිෂය චිත්තක්ෂණයයි. උපාද සිටි භංග කියන ක්ෂණ තුනකින් යුක්ත වූ කාලය. ඒ කාලයම තමයි විඤ්ඤාති රූපයේ ආවිෂය. කාය විඤ්ඤාතිය වේවා වචී විඤ්ඤාතිය වේවා ඒ කාය විඤ්ඤාතියේ හෝ වචී විඤ්ඤාතියේ ආවිෂයන් එක චිත්තක්ෂණ ඒ කාය විඤ්ඤාතිය හෝ වචී විඤ්ඤාතියේ උපදින්නේ රූප කලාපයක් වශයෙන් ඒ කියන්නේ රූප කලාපයකට සම්බන්ධවයි උපදින්නේ කාය විඤ්ඤාති පඨවි ආපෝ තේජෝ වායෝ අන්න ගන්ධ රසෝජා කාය විඤ්ඤාති කියලා ඒ විදිහට කලාපයක් හැටියට උපදින. නමුත් ඒ කලාපයක් හැටියට උපදින ඒ රූප කලාපෙහි අනිත් රූප ඒ රූප වලට අයිති අවශ්‍ය වූ චිත්තක්ෂණ 17 පවතින අතර ඒ චිත්තක්ෂණ 17ක් තුල පවතින ඒ සමග උපදනා වූ කාය විඤ්ඤාතිය චිත්තක්ෂණයකදී නිරුද්ධ වෙනවා. ඒකෙන් කරන්නේ අර රූප සමූහය මේ ක්‍රියාවට යෝග්‍ය වන පරිදි මෙහෙයවන. ඒ ක්‍රියාවට යෝග්‍ය වන පරිදි මෙහෙයවා එ නැතිය. ඉතින් හැම සිතක් පාසා ඉතින් ඒ සිතින් යම් යම් ක්‍රියාවක් සිදු කරන විට ඒ අපිට එක ක්‍රියාවක් ඒ කියලා තේරෙන ඒ ක්‍රියාව ක්‍රියා වලක් බොහෝ සෙයින්ම ක්‍රියා රාශියක් එකකට අනුතුරු එකක් වශයෙන් උපදනා වූ ක්‍රියා පද්ධතියක් එතන තියෙනවා ඒ ක්‍රියා පද්ධතියම උපදවන්නට ඒ ක්‍රියා පද්ධතියටම ඒ ආකාරයේ ගැන්වී උපදින්නට කාය විඤ්ඤාතිය ඕන. ඒ නිසා ඒ හැම සිතකින්ම කාය විඤ්ඤාතිය උපදවනවා. කියන්නේ ජවන් සිත්වලින් උපදවනවා. කාය විඤ්ඤාතිය උපදවනවා. ඒ උපදවන උපදින කාය විඤ්ඤාතිය ඒ සිතත් සමගම නිරුද්ධ වෙනවා. නමුත් ඒ සිතෙන් ඉපද වූ විඤ්ඤාතිය සහිත වූ රූප කලාපය ඒ ඒ සිතෙන් අපේක්ෂිත යම් ක්‍රියාවක් වෙනවා ක්‍රියාවක් කරන්නේ ඒ ක්‍රියාවට යෝග්‍ය වෙන පරිදි මෙහෙම මෙහායි ඒක නිරුක්තයි ඒ නිසා තමයි අර මා මීට කලින් කිව්වේ ඔය කාර් එකට ස්ටියරින් වීල් එක ඒ සුක්කානු දැන් නඩක බෝට්ටුවක තිබෙන අර ඒ සුක්කානු තිබෙන ඒවා ඒක ඒක ඒ පැත්තට හරවන්නට සිතාරම ක්‍රියා කරනවා. ඉතින් ටිකක් හරවන්නට යම් කමට හරවන්නට යම් කමින් ඒ ඒක හරවන්නට ඕන. එතකොට ඒ ඒ වාහනය නැත්නම් මේ මේ මේ රථය ඒ තරමට හැරෙනවා. ඉතින් ඒක හරව හරවන යන්නේ හරව හරව. අන්න ඒ වගේ ඒ වගේ ඒ ක්‍රියාවට යෝග්‍ය වෙන පරිදි නැමෙන තැන් නැමෙනවා විධාර්ම තැන් විධාරනවා එහෙම දැන් බලන්න අපි මේ මොනතරම් වේගයෙන් ක්‍රියා කරන අවස්ථාවක් තිබෙනවා නේ දැන් ඔය සංගීතඥයෝ ඒ තමන්ගේ වාදනය කරන විට ඒ ඇඟිලි දිහා බලන්න කොයිතරම් වේගයෙන්ද ඒක ක්‍රියා කරන්නේ ඒ ඒ වේගයෙන් ක්‍රියා කරන ඒ ක්‍රියාව ඒ දැන් අපි කියනවනේ ඇඟිලි කියන්නේ ඒ ඇඟිලි කියලා අපව ව්‍යවහාර කරන්නේ ඒක සම්මුති ව්‍යවහාර. ඇඟිලි මේ මේ මුළු ශරීරයම මොනවාද? රූපනේ. මුළු ශරීරයම ක්ෂණක්ෂණෙහි හත ගන්නා ඒ වගේම ඊට ආය පාළි කාලය ගතකොට බිඳෙන රූපයන්ගෙන් සෑදී තිබෙන්න. මේ එකාකාර දිගටම පවතින දෙයක් නෙවෙයි. නිරන්තරයෙන් හරියට මේ ඒ මේ ගින්නක් කියලා කියන්නත් පුළුවන්. ඒක ඇවිලි ඇවිලි යන ස්වභාවයක් වගේ. ඇති වෙනවා ඇති වෙනවා ඇති වෙලා ඇති වෙන එක නැති වෙනවා. ඉතින් ඒ උපදවන රූප එකම හේතුවකින් උපදිනව නෙවෙයි. උපදවන හේතු හතරක් දක්වනවා. සමුත්ථාන කියලා අපි ඉදිරියට ඒවා ඉගෙන ගන්න. රූප සමුත්ථාන. කර්මයෙන්, සිතින්, ඉර්ධයෙන්, ආහාරයෙන්. ඒ සතර හේතුන් හතරකින් මේ රූප උපදින. ඉතින් මේ රූප ඒ හතරින්ම උපදනා රූප මේ මේ දැන් මේ ශරීරෙහි හටගන්න. ඒ හටගන්න හටගන්න රූපවලට ආවිෂයක් තිබෙනවා. ඒක සදාකාලික සදාකාලික නෙවෙයි. බොහොම සුළු කාලයයි පවතින. චිත්තක්ෂණ 17ක කාලයයි තමා වැඩිම ආයු කාලය ඇති රූපවලට තිබෙන ආවිෂය. ඒ ගතකොට නිරුත්තර වෙනවා. ඉතින් අපරක් ඇති නොවනසේ තව තවත් රූප උපදිනවා. ඒකයි සිදුවන්නේ. ඒකට සිතින්ද උපදවන රූප තිබෙනවා. ඒ රූප තමයි අපි ක්‍රියා කරවීමට නැත්නම් අපි කයින් කරන ක්‍රියා, වචනයෙන් කරන ක්‍රියා වෙන මේ දෙකට ඒ සිතනේ ඕන කරන්නේ. සිත නැතුව කය ක්‍රියා කරන්නේ වත් වචනයෙන් යමක් ප්‍රකාශ කිරීමටත් පුළුවන්. බෑ සිත සිතන්නේ නැතුව බෑ. දැන් සිත නැති අවස්ථාවක අපට අපට සිත නැතිව යන අවස්ථාව තමයි එයනම් මේ අන්තිම අවස්ථාව. ඊට පස්සේ නිකන් උඩුකුඩුව සයනය කරනවා මිසක කතා බහ කිරීම ආදී කළ හැකිය බෑ. කිසිම ක්‍රියාවක් කරන්නට බෑ. ඒ වගේම නිරෝධ සමාපත්තියට සමවැද සිටින්නේ එහෙම අවස්ථාවලදී කිසිදු ක්‍රියාවක් කරන්නට බෑ. කිසිදු ක්‍රියාවක් සිදුවන්නේ අර විරෝධ සමාපatti බලය යම් ඉරියව්වකින් නම් මේ විරෝධ සමාපත්තියට සමවැදී. ඒ ඉරියව්ව විරෝධ සමාපත්තියෙන් සමවැදී සිටින තාක්කල් ඒ සමාපatti බලයෙන් පවතී. එහෙම නැතුව මේ කිසිදු ක්‍රියාවක් කරන්නේ නැහැ ඒ කාලය තුල. ක්‍රියාවක් කරන්නට බැරි සිත නැහැ. සිත නැති බැරි. සිතයි සිතලයි යමක් කරන්නේ. එනිසා සිත අවශ්‍යයි ඒ ක්‍රියා සිදු කිරීම. අනේ ඒ ක්‍රියා සිදු කිරීමේදී කයින් කරන ක්‍රියා සිදු කිරීමේදී ඒ කාය විඤ්ඤාප්තියයි කය ඒ ඒ ක්‍රියාවට යෝග්‍ය වන පරිදි හසුරුවන්නේ. ඒ නිසා ඒකට කියනවා කාය විඤ්ඤාප්තිය. ඒක ඇඟවීමක්. කයින් කරන ඇඟවීමක්. ඒකන ඊට කාය විඤ්ඤාප්ති කියලා නමයි. වචනයෙන් සිදුවන දේ ශබ්දවලට මේ ශබ්ද නිකුත් කරන කරන්නේ යම් සිතකින් නම් ඒ සිතේ තිබෙන අදහස ප්‍රකාශ වන විදිහට ඒ ශබ්ද ගලපන්නේ නැත්නම් ඒ ශබ්දවලට ඒ අදහස ගැන්වෙන ආකාරයක් ඇති කරන්නේ ඒ වාග් විඥාප්තිය. එනිසායි ඒකට වාග් විඥප්ති කියලා කියනවා. විඥප්ති කියලා කියන්නේ ඇඟවීම. දැන් අපිට ඇතිවන අදහස අදහස් සමහර ඒවා පිළිනවා කාය විඥප්තියෙන් දක්වත හැකි නේ මේ අදහස් ඒ කියන්නේ කාය විඥප්තියෙන් දක්වත හැකි දැන් කවුරු හරි මේ Taman ගෙන්නේ ඇහුවොත් ඔබ ඒ කාරණයට කැමතිද එදින් වචනයෙන් ඒ බව ප්‍රකාශ කරන්නේ නැතුව පුළුවන් මේ හිත කලලා කියන්න Taman කැමති නම් Taman එකඟ නම් ඕක කියන්න පුළුවන් හිත කලලා ඒ ආකාරය දක්වත හැකි. එහෙම නැත්නම් එකඟ නැත්නම් නැහැයි කියලා හිත කලාව පෙන්වන්නත් පුළුවන්. මොකක්ද ඒ සිදුවුනේ? ඒ ඒ කාය විඤ්ඤාතියෙනි ඒ ඇඟවීම කලේ. කාය විඤ්ඤාති. එතෙන්දි උපන්න රූප. ඒ කියන්නේ ඒ හිස දැනීම වශයෙන් අපි කියන හිස කියලා. ඒ විසෙයිතියා සලකනු ලබන යම් රූප සමූහයක් ඒ අවස්ථාවේදී සොලවන ආකාරයක් සෙලවීමක් සිදු වුණා. ඒ සෙලවීමේ ආකාරයෙන් අහන එක්කෙනා තේරුම් ගන්නවා මොහු මේකට කැමති එහෙම නැත්නම් නොකමති. මොහු ඔව් කියනවා නේ නැහැ කියන. අන්න ඒ ඒ ඔව් කියන බව නැත්නම් නැහැ කියන බව අඟවන්නට ඉවහල් වූයේ අනිකුත් රූප නෙවේ. එතන පඨවි ධාතු තියෙනවා, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. ඒ තවේ සම රූපදන වන්න ගන්ධ රස ඕජා ඒව නෙවේ. ඒ ඒ නැtei කියන බව ඇඟවීම සිදුවීම වූයේ අර විඤ්ඤාප්තිය නිසා. ඒ විඤ්ඤාප්තියනේ ඒ ආකාරයේ ගැන්නේ. අන්න ඒ නිසා ඒකට කාය විඤ්ඤාණ. ඒ විදිහට තේරුම් ගන්නට ඕනේ කාය විඤ්ඤාතිය. වචී විඤ්ඤාතියත් ඒ අයිරින් තේරුම් ගන්නට ඕනේ. කුදු ශබ්ද. ඒ ශබ්ද නිකුත් වෙනවා. දැන් දැන් හැම ශබ්දවලටම ඒ වාග් විඤ්ඤාතිය නැහැ. දාපි ගන්න අර දීනාව කිසිත් කරන ශබ්ද. ඒ ශබ්දය නිකුත් වෙනවා. නමුත් ඒකෙන් අපිට යම්කිසි අදහසක් කියාපාන්නේ නැහැ. කියාපා. ඒ සුළඟට යම් කිසිවක් සැලෙනවා. ඒ සැලෙනකොට ශබ්දයක් උපදිනවා. ඒ ශබ්දයෙන් යම් කිසි ඇඟවීමක් අපට කරනවද නැහැ. එහෙම ඇඟවීමක් සිත තිබෙන්නට ඕන. සිතක් තිබෙන වස්තුවක නැත්නම් සිතක් තිබෙන සත්වයක කරන දෙයක් වෙයි ඒ නැත්නම් ඔහුට උපදිනා රූපයකුයි ඒ ඇඟවීම. ඒ කියන්නේ චිත්තජෛතිය සිතින් උපදිනවා. අන්න ඒ නිසා මේ රූප දෙක ඒ ක්‍රියාව ගැන සැලකෙන විට ඉතාම වැදගත් රූප දෙකක්. ඒ දෙක නැතිව කායද්්වාරය කියන එක වන්නට මේ කාය විඤ්ඤාප්තිය තියෙන්නට ඕනේ. කාය විඤ්ඤාප්තිය නැත්නම් යම් තැනක එතන කායද්්වාරය නැහැ. ඒ කියන්නේ කායද්්වාරය කියන කර්ම රැස් කරන ద్వාරය නැහැ. කාය කර්මයි කියලා කියන්නේ ඒ කාය කර්ම තිබෙනවනේ අකුසල කාය කර්ම කුසල කාය කර්ම. ඒ අකුසල කාය කර්ම හෝ කුසල කාය කර්මයි කියන ඒවා සිදුවීමක් වන්නට බෑ කාය විඤ්ඤාති රූපය නූපදනා තැනක දැන් කාය විඤ්ඤාතිය නූපදනා යම්කිසි තැනක් උතොත් එතන ඒ කායික ක්‍රියාව සිදුවන්නට බෑ ඒ වගේමයි රාග විඤ්ඤාතිය වාග් විඥාප්තිය ඇති නොවන භවයක වාග් කර්ම සිදුවීමකුත් නැහැ. ඒ මොකද ඒ තමයි කායද්්වාරය හා වාග්්වාරය වන රූප දෙක. කර්ම කතාවේදී කායද්්වාරය වන්නේ මේ කාය ප්‍රසාදය නෙවෙයි. කාය ප්‍රසාදයක් කායද්්වාරයක්. ඒක විඥානද්්වාරයක් නැත්නම් පස්සද්්වාරයක්. සිත් හට ගන්නා දුරුතුවක්. නැත්නම් කාය සංපස්සේ උපදන දුරුතුව. කාය කර්මද්වාරය කියන්නේ ඒකට නේද? කාය කර්මද්වාරය කියන්නේ කාය විඤ්ඤාතිය. කාය විඤ්ඤාතිය. දැන් අපි අකුසලයන් ගැන කතා නොකොට කුසල් ගැන පින් ගැන කතා කරනවා නම් අපි කියනවානේ යම් යම් දේවල් පින් එක්ක. අපි දන් දෙනවා. දන් දීම පිනක්. දන් දීම පිනක්. ඒකට දන් දීමේ කියන එක වන්නට දීමත් සිදුවන්නට ඕන නැහැ. ඒ කියන්නේ දෙනවා දෙන්නට හිතුවට දුන්නේ නැහැ. ඒකට දානයක් වෙන්නේ නැහැ. හිතලා දෙනවා. ඒ දෙනකොට දීමේදී ඒ දීම සිදුවන්නේ යම් තමන්ගේ ක්‍රියාවකින්. ක්‍රියාව. ඒ ක්‍රියා නිෂ්පත්තියේ ක්‍රියාව සිදුවීමට සිදුවන්නේ කොහිද? මේ කයෙහිද? ඒ දීන් ක්‍රියාව පවත්නා දීන් ක්‍රියාව සිදුවන විදිහට කය පවත්වනවා. ඒ පවත්වන්නේ සිතේ තිබෙන අදහස ක්‍රියාත්මක වන්නේ මේ කාය විඤ්ඤාති රූපය ඉදදී. ඒ වගේමයි අනිත් අකුසල කර්ම පිළිබඳව ගත්තා. අකුසල කර්ම අකුසල කාය කර්ම. සමහර විට සතුන් මරනකොට ඒ සතා මැරීම තමන්ගේ අතින් කරන සමහරු සිටිනවා මිනිසුන් වමත් මරනවා බෙල්ල මිරිකන. ඒකට බෙල්ල මිරිකනවා කියනකොට තමන්ගේ අතනේ ඒ සඳහා යොදා ගන්න. අතේ කියන මේ රූප. ඉතින් මෙරිකීමේ ක්‍රියාව සිදු කිරීමට යෝග්‍ය වන පරිදි මේක සකස් වෙන්නේ නැහැ. දිගහැරිලා නැවිලා පද කරලා ඒ ඔක්කොම ඒ ඔක්කොම ක්‍රියා ඒ ආකාරයෙන් සිදුවීමට ඒ අවස්ථාවේදී උපදනා වූ කාය විඤ්ඤාතියයි ඕන කරන්නේ. ඒ නිසා ඒක කාය ద్వාරෙහි පැවති ක්‍රියාවක්. යමෙක් හොරකම් කරන විට ඒ හොරකම ගන්ධ ඒ වස්තුව ගන්ධ යම් කිසි ආකාරයකින් කය යොදා. ඒක ඒ ඒ ක්‍රියාව සිදු කිරීම සඳහා කායද්්වාරයයි යෙදෙන්නේ. ඒ කායද්්වාර වශයෙන් ඇතිවන්නා වූ කාය විද. ඒ නිසා ඒකට කියනවා කායද්්වාරය. කාය කර්මද්්වාරය. ඊළඟට වාග්ද්වාරයත් එහෙමයි වචනයෙන් කර. දැන් අපි හොඳ දේවල් කියනවා වචනයෙන් කරනවා. වචනයෙන් සුභාසිත හොඳ වචන කතා සත්‍ය වචන කතා කරනවා. ඒ අන්‍යයන් Tamanta අනුන්ටත් යහපත පිණිස පවත්නා. ඒක බොරුවක් නොවිය කේලමක් නොවිය පරුෂ වචනයක් නොවිය හිස් වචනයක් නොවිය ඒ විදිහේ කතා අපි කරනවා නම් එවිට අපට උපදනා වූ ඒ උපදනේ කුසල් කියලා අපි කියන්නේ අපි පින් කරනවා ඒක පිනක් යමක් සමාන මේ ඒ කතාවෙන් සිදුවන්නේ බොරු කීමක්. හේලාම් කීමක්. පරුස වචන බිනීමක්. හිස් වචන ප්‍රකාශ කිරීමක් නා. එතන ඇතිවන්නේ අකුසලයක්. ඒ කොහොමද ඒක උනේ? ඒ කියන වචන වලට මේ කියන්නාගේ අදහස යක් කරන කරන්නට ඉවහල් වන්නේ මේ වාග් විඥානය. වාග්. එතකොට මේ බොරු කීම් වශයෙන් පැවති ඒ වචන ප්‍රකාශ කිරීම වාග් විඥාප්තිය නිසා සිදු බැරි අප කියනවා ඒකට ඒක වාග් කර්මයක් අකුසල වාග් කර්මයක්. ඒ වගේමයි ඒ අකුසල් ගැන. කුසල් ගැනත් එහෙමයි කියන්නට පුළුවන්. ඒක කුසල් නැත්නම් තියෙනවා. අපි කියනවා බණ කීම කියලා. ඒ බණ කීම ධර්ම දේශනා කිරීම පිනක් වන්නේ එයින් උගන්වන්නේ නැත්නම් එයින් බලාපොරොත්තු වන්නේ අසන එක්කෙනාගේ සිතෙහි යම් අදහසක් ඇති කරවන්නට තමන් විසින් අත්හල යුත්තේ මේවායි තමන් විසින් කළ යුත්තේ මේවා. ඒකනේ ප්‍රධාන වශයෙන්. අනිත් එක ධර්මයේ පිළිබඳ දැනීමක් තමන් ඇති කරගන්න. ශ්‍රුතියෙන් උපදවා ගන්නවා ඒ නුවණ. ඒක නේ කෙනෙකුගේ කතාව ඉවහල් වෙනවා. ඒ නිසා ඒ කතාව කරන එක්කෙනාද පිනක් සිදු කර ගන්නා අතර ඔහුගේ පින පවතින්නේ කොහිද? මොන ద్వාරයකද? සිත නැතුව ඒ කතාව කරන්නට බෑ. නමුත් ඒ ඒ ක්‍රියාව පවත්නේ සිතේ ඇතිවුණු ඒ අදහස් ක්‍රියාත්මක වන්නේ වාග්්වාරික. ඒ නිසා ඒකට කියන්නේ වාග්්වාරික කර්මය. කුසල කර්මයක් නැත්නම් පුණ්‍ය කර්මයක්. අන්න ඒ විදිහට ඒ ద్వාර වශයෙන් ගන්නා විට කාය ద్వාර, වාග් ద్వාර, මනෝ ద్వාර කියලා තුනක් තිබෙනවනේ. එයින් කාය ద్వාරයයි වාග් ద్వාරයයි කියලා කියන්නේ කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති කියන මේ රූප දෙක. ඊළඟට එන්නේ ලහුතා ලහුතා කීවේ නැහැල්ලු බව නැහැල්ලු බව කියන්නේ ඒක මේ රූපයන්ගේ නොබර ගතිය බර නැති බව ශරීරයේ දුක්ඛ රූපයේ බර නැති බව සමහර විට කෙනෙකුගේ ශරීරය තමාටම බර දෙයක් හැටියට දැනෙන. එහෙම අවස්ථාවක් තිබෙනවා දැන් සමහරෙකු ලෙඩ වෙලා ආහාර පාන ගැනීමද බොහෝම මේ පරිස්සමින් කරලා සමහර ආහාර පාන අඩු කරලා සමහර විටක බොන දේවල් පමණයි පාවිච්චි කරන්නට උනේ කන දේවල් ආහාර වශයෙන් ගන්නට ඉඩ දුන්නේ නැහැ වෛද්‍ය නියමයේ අනුව එහෙම කරලා සුව වුණාට පස්සේ තමා හිතියාටත් වඩා බොහොම දුර්වලයි ශරීරය. ඒ නිසා කිරා බැලුවොත් නම් රාත්කල් ගණනක් ඉස්සරට වඩා අඩු වෙන්නට පුළුවන්. එහෙත් එහෙම අවස්ථාවලදී ඒක නැත්තක් කියනවා මගේ ඇඟ හරියට බර හැටියට දැනෙනවා. බර බරයි වගේ. ඇඟේ හරි බරක් තිබෙනවා. ඒ වගේ එහෙම කියන්නේ කුමක්ද? මේ මේ ලෞතා රූප නැති බව. ලෞතා රූපයන් අඩු වෙලා නැත්තම් නූපදින නිසා සිදුවන සත්‍ය. ඒ తත්වයේ මගහරවා ගන්නට නම් කුමක්ද කළ යුත්තේ? ඒ ඒ ලැහැල්ලු බව ඇතිවීමට උවමනා කරන ආහාර පාන ඍතු ගුණ කියන මේවා ලබා ගන්නට ඕන. ඒවා ලැබුණම නැවතත් අර නොබර ගතිය ඇතිවෙන ලැහැල්ලු බව ඇතිවෙන. අන්න එහෙම ලැහැල්ලු බව සැහැල්ලු බව කියන එකයි මේ ලහුතා රූපය කියන එකෙන් දක්වන්නේ. ඒ රූප පිළිබඳ වූ ලැහැල්ලු බව. ඒකයි මෙතන ලහුතා රූපයේ ලක්ෂණ නම් රූපය බර නැති බවය. රූපය බර නැති. ඊළඟට මුදුතා රූප. මුදුතා රූපය කියන්නේ රූපයේ මොලක් බව, මෘදු බව. ඒ සමහර විට මේ මොළොක් බව කියන රූප පිළිබඳව තිබෙන මේ ස්වභාවය නැති වුණාම ශරීරය නිකන් බම්බක් වගේ නමන්නට බැරි දෙයක් හැටියට දැනේ. සමහර විට ඒ නමන කොට වුවන් කටකට ගාලා ශබ්ද පවා ඇතිවන අවස්ථා. ඒ නමන්නට බැරි, දිගහරින්නට බැරි එහෙම ගතියක් ඇති වෙන්නේ රූපය පිළිබඳව මොළොක් බව නැතිවීම හේතු කොට. දැන් ඒ වයස්ගත වෙනකොටත් ඒ තත්ත්වය ඇති වෙනවනේ. ඒ මොකද ඒ රූප, ඒ මෘදු රූප ඉදීම අඩු වෙනවා. ඉතින් ඒවාට ඒවාට කල යුතු තිබෙන්නේ ඒවා දුරු කර ගැනීම සඳහා නැත්නම් ඒ මොළොක් රූප ඉදීමට ඉවහල් වෙනවා. ආහාර පාන බෙහෙත් හේ ඍතු ගුණ ඒවා ලබා ගන්නවා. ඒවා ලබාගත් කල්හි නැවතත් අර ප්‍රකෘති ස්වභාවය නැත්නම් ඒ මුදු බව රූප පිළිබඳව ඇතිද ඒ රූපද ඒ උපදින හේතු ගැන කතා කරන විට ඒ කාරණය තවදුරටත් තේරුම් ගන්නට පුළුවන් වේවි රූප සමුත්ථාන ගැන කියන්නේ ඊළඟට කම්මඤ්ඤතා රූපය කියලා එකක් තියෙනවා කම්මඤ්ඤතා රූපය කියන්නේ ඒ රූපය ඒ ක්‍රියාවන්ට අනුකූල බව යෝග්‍ය බව කම්මඤ්ඤක දැන් යමක් කරන්නට ඒ රූපයන්ගේ ඒ ක්‍රියාවට යෝග්‍ය බවක් රූප දැන් Taman කැමති අපි ගනිමු කෙනෙක් වමනා කරනවා ලියන්න ඒ ලිවීමේ කාර්යයට වමනා කරන විදිහේ කර්මඤ්ඤ බවක් අපේ නැති වෙන්නට පුළුවන් සමහර විට ඒක නැති වෙනවා සමහරට ඒ කම්මඤ්ඤතා රූපයේ අඩුකම නැත්නම් නැතිකම ඒ නිසා ඒ ඒ කම්මඤ්ඤතා රූපය උපදවා ගැනීමට ඊට වමනා කරන ප්‍රත්‍ය ලැබෙන්නට ඕන ඒ ප්‍රත්‍යය තමයි ආහාරයේ දෙහෙත් දෙහෙත් වලින් දැන් එහෙම අමාරුකම් අපි මේ වෛද්‍ය මහත්වරුන්ට කිව්වම දිනවන මේක ගන්නේ අරක ගන්නේ අර විටමින් එක ගන්නේ එහෙම කියලා දෙන්නේ. ඒ ඒ එතකොට ඒ කම්මඤ්ඤතා රූප උපදිනවා. දෙහෙත් කියන්නේ අභිධර්මයේ හැටියට මේ කබලිකාර ආහාරය. ශරීරයට නේ ඇතුළු කරන්නේ. එයි යම් රූප උපදවන ඇති. මේ ඒ කම්මඤ්ඤතා රූපේ ඒකයි. ශරීරයේ ක්‍රියාවන්ට යෝග්‍ය වෙන ආකාරය. ඒ කම්මඤ්ඤතා රූප නැති වුණාම ඒ ක්‍රියා සිදු කිරීමේ අපහසුකමක් අමාරුකමක් ඇති වෙනවා. තා තබන තැනට නෙවෙයි යන්නේ. නෑ. කම්මඤ්ඤ. ඔව්. නෑ නෑ. ඒක අපර කම්මඤ්ඤතා අඩුකමක්. ඒ අර කුරුද්දෙන් නෑ නෑ ඒ ඒක ඒක සම්මන්තා කියන කියන්නට ඕන. ඒ කියන්නේ සමන්ත ඒ රූප උපදින බවක් ඇති වෙනා. ඒ ක්‍රියාවට යෝග්‍ය රූප උපදිනවා නම්. ඒ එතකොට ඒක කම්මඤ්ඤතා රූපය. ඒ කියන්නේ ඒ ක්‍රියාවට අනුකූල වෙන රූපය තමයි කම්මඤ්ඤතා. යම් කිසි ක්‍රියාවක් Taman සිදු කරන යම් කිසි ක්‍රියාවකට ඒ අනුකූලාකාරයෙන්ම ඒ රූප ඇති වෙනවා නම් අන්න එතකොට ඒ තනස්සාගේ ශරීරෙහි ඒ කම්මඤ්ඤතා රූපය බලවත්සේ පවතින. සමහර විට ඒ කම්මඤ්ඤතා රූපය බලවත් නැහැ දුර්වලයි. අන්න එහෙම වුණාම ඒ දුර්වලකම මගහැරවීමට දුරු කර ගැනීමට උවමනා කරන දේ කරනවා. දැන් දැන් සමහර අවස්ථා තිබෙනවා යම්කිසි ක්‍රියාවක් සිදු කරන්නට Taman තමන්ගේ තමන්ටම දැනෙනවා යෝග්‍ය නැති ස්වභාවය. ශරීරයටම දැනෙනවා. දැන් බැහැ. සමහර විටක කෙනෙක් කියන්නට පුළුවන් තරම් කම්මැලි ආදී එහෙම දෙයක්. ඒ වෙලාවවලදී සමහරු ඔය තේ කෝපි එහෙම පාවිච්චි කරන්නේ. එහෙම එකක් පාවිච්චි කරලා ඊළඟට දැන් හරි. වැඩි. සමහරු ඊට වඩා නපුරු දේවල් පාවිච්චි කරනවා. ඒ ඒ කියන්නේ දැන් අර ආහාර පාන ආදී දේවලින් ඒ රූප උපදවනවා. උපදවනවා. ඒක තව පැහැදිලි වෙයි. ඒ ඒවා උපදවන හේතුන් පිළිබඳව කතා කරන විට. එතකොට මේ දෙකම එකට සම්බන්ධ කරලා ගන්න පුළුවන්. සම්මඤ්ඤතා රූපය කියන්නේ එබන්දක්. ඊළඟට එනවා මේ ಜಾති රූපය. ඒක උපචය සම්පති කියලා දෙකකට බෙදෙනවා. උපත සම්පති කියලා රූප දෙකක් දක්වනවා. ඒ රූප දෙකක් කීවේ රූපයන්ගේම මේ ආකාර මාත්‍රයක් රූප පිළිබඳ ඒ රූප සම්පතීන්ගේ නැත්නම් ඒ ඒ රූප પરම්පරාවන්ගේ පළමු ඉදීම උපචය කියලා. දැන් අපි මෙහෙම ගත්තොත් මව් කුසක පිළිසිඳ ගන්නා කෙනෙකුට අපි ගන්න මිනිසෙකුට මෞපුසෙහිදී පළමුවෙන්ම හටගන්නේ කාය දසක, භාව දසක, වස්තු දසක. ඒ කාය දසක, භාව දසක, වස්තු දසක කියන මේවායේ පහළ වීම ප්‍රතිසන්දි සිත හා පෙරපසු නොවි. ඒ කියන්නේ ප්‍රතිසන්දි සිත උපදිනවා එකම ප්‍රතිසන්දි සිතේ උපාදයක් ඒ කර්මජ කලාප තුනේ උත්පාදයක් එකම අවස්ථාවක්. එහෙම වන්. අන්න ඒ ඒ රූප පිළිබඳ වූ පළමු ඉදීම උපචය. උපචය. ඊළඟට ඒ රූප හටගත් තැන් පටන් එක මොහොතක් නෑර එක කුඩා ක්ෂණයක් අත්නෑර හැම කුඩා ක්ෂණයකදීම ඒ රූප උපදිනවා. ඒ උපදින උපදින රූපය චිත්තක්ෂණ 17ක් ගත කොටයි නැතිවන්නේ. හැම තිස්සෙම උපදී. ඒ උපදින උපදින ඒ ඒ මොහොත තමා සම්පති කියන එකෙන් දක්වන්නේ. දැන් රූප මෙහෙම අපි ප්‍රතිසම්පිත ගත්තොත් පටිසම්භිතේ උපාද සිද්ධි භංග කියන ක්ෂණිකමක්. පටිසම්භිතේ උපාද ක්ෂණයේදී කාය දසක, භාව දසක, වස්තු දසක කියන තුන උදක් පිළිසෙයි ලැබෙනවා. අපි ඉදිරියට ඒවා ගැන තව කතා කරමු. උදක් පිළිසෙයි කියේ මෞඛික පිළිසිඳ ගන්නා කෙනෙකුට වැඩියෙන්ම ලැබිය හැකි කලාප තුනක්. අදින්ම ලැබෙන කලාප වශයෙන් ගන්නවා නම් මේ භාවයේ සමහර උපදිනවා අභාවකයන්. භාවය නැති අය හැටියට උපදිනවා. ඒකට කාය වස්තු දෙක දසක කලාප කියනවා. එතකොට මේ දසක කලාප දෙකේ පළමු පහළ වීම ප්‍රතිසම්පිතිකේ ආරක්ෂණය. ඒක ඒ රූප පිළිබඳ උපචය. උපචය කියලා කියන්නේ ඒ රූප පිළිබඳ ඊළඟට ඒ රූපයන් නැවත නැවතත් උපදිනවා ප්‍රතිසම්පිතිකේ ඊළඟට භාවාංග භාවාංග ඔය හැම ක්ෂණයක් පාසාම කාය දස්ක කාය දස්ක කාය දස්ක කාය දස්ක කාය දස්ක කාය දස්ක ඒ ඉදීම තමයි සංසංකති කියලා කියන්නේ. ඒක සංකති. ඒකට පළමු ඉදීම උපච්ඡය. ඊට පසු ඊට කියන සංකති. දැන් මේක කියන අර 11 වෙනි සතියේ අන්තිම දිනේදී සත්‍ය දසක සූත දසක ගාන දසක විවහා දසක අ කියනවා ලැබෙනවනේ ඒවා ලැබෙන අවස්ථාවේදී ඒ මුල්ම අවස්ථාව ඒවා පිළිබඳ වූ උපචය ඊට පස්සේ ඒවා අද මේ විදිහට අනක්ෂණයක් වාසාව උපදිනවා ඒ තමයි සම්පූර්ණ ඒ නිසායි ಜಾති රූපමේව උපචය සම්පති නාමේන පෞච්ඡති කියලා මේ අභිධර්මාර්ථ සංග්‍රහය කියන්නේ ಜಾති රූපයම උපත සම්පති කියන මේ නම් වලින් දක්වයි. ಜಾති කියන්නේ ඉදීමනේ. ඒ ඉදීම රූපේ ඉදීමයි කියන රූපය. ಜಾති රූපය. ඒ ඉදීම පළමු ඉදීමකුයි પરම්පරා වශයෙන් පැවතගෙන යාමේදී ඉදීමකුයි කියලා දෙකකට බෙදලා කියන්නේ. උපචේ සම්පති ඊළඟට ජරතා ජරතා කියන්නේ රූපයේ ජීරණ භාව කියන්නේ ජරතා ජරා ජීරණතා කියලා කියන්නේ ජරා ජීරණතා ඒ ඒ කියන්නේ දැන් මේ රූපේ ගැන ටිකක් කාය මතකයේ කියලා ඉල්ලගත්ත මේ ප්‍රතිසම්පිතේ උපාදක්ෂණයේදී කාය දර්ශකෝ අපි එකක් විතරක් ගත්තා කාය දර්ශක ඊළඟට කාය ඒකම කාය දර්ශකයේ මේ අවස්ථාව වෙන විට පටිසම්භිත්තේ විචක්ෂණය වෙන විට එක එක කුඩාක්ෂණයක් ඉක්මවනවා නේ දැන් මෙතන සිද්ධ පටන් ගන්නේ මේ උපාදක්ෂණය මේ ක්ෂණය විචක්ෂණය මේ විචක්ෂණයේ සිට තමයි පටන් ගන්නෙ ඒ රූපයේ හිරණ බව දරතාව කියන එක පටන් ගන්න එතන සිට ඒ රූපයට අයිති ආවරණයෙන් මෙම ක්‍රියාවක මෙතෙන්ට ලැබෙන මේ සිද්දට පස්සේ ලැබෙන 17 වෙනි සිද්දක් තියෙනවානේ. ඒ 17 වෙනි සිද්දේ සංගක්ෂණයෙන් තමයි ඒ රූපේ නැති වෙන්නේ. මෙතෙන්දි තමයි ඒක දිවෙන්නේ. ඒ රූපය. ඉතින් මේ දක්වාම මේ සිටියේ සිට මේ සිටේ 17 වෙනි ගැනීම සිටේ සිටියේ දක්වා වූ ඒ ක්ෂණ සියල්ලම ඒ කුඩා ක්ෂණ සියල්ලම ඒ රූපයේ ජරතාව විරණ බව එනිසා ජරතා රූපයේ ආයු කාලය දක්වලා තියෙන්නේ කුඩා ක්ෂණ 49 කුඩා මේ ක්ෂණයයි මේ සංගක්ෂණයයි කියන දෙක අරිමම දැන් 17 උදෙන් දැනුනාම 52ක් ඒ 52න් මුල් එකයි අද 51 පරීක්ෂණයයි. කියන ඒ දෙක හරිපන්න නැත ඉක්වන 49 කුඩාක්ෂණ 49 ඒ තමයි ජරතා රූපයේ අවශ්‍ය. අනේ ජරතා රූපය. දැන් රූපය රූපයේ ජරාව කියන්නේ දිවිම ජරතාවේ කියන්නේ රූපය හටගත්තා. ඊළඟට මේ ගමන් කරනවා නම් අපි කියමු අපි ගතහොත් දැන් අපිත් කරන්නේ ගමනක්. එක විදියට. අපි කවදා හරි පටන් ගත්ත මේ ජීවිතය එදා සිට කොහාටද යන්නේ? කොහෙද යන්නේ කියලා කියන්න ඕනේ. මරණය වෙතට. මරණය වෙතට යන්නේ. ඒ වගේ තමයි හත ගන්නා රූපය ක්ෂණයක් පාසා යන්නේ කොහාටද? ඒකේ දිලෙන අවස්ථාව දක්වා. ඒ නිසා ජරතා රූපය දැකිය යුතුයි. භංගාභිමුඛ ගමන කියලා. භංගයට අභිමුඛව යන භංගයේ වෙතට යන ගමනසේ දක්වන්න ජරතා රූපය. ඊළඟට එන්නේ අනිච්චතා රූපය. අනිච්චතා කියන්නේ බිඳීම. ඒ රූපය පිළිබඳ භංගය. රූපය බිඳී යාම. අනිච්ච. ඉතින් මේක හැම රූප පිළිබඳව තිබෙන తත්වයක්. රූපය උපදිනවා ඊළඟට රූපය දිලෙනවා ඒ රූපයේ ඉපදීමයි රූපයේ දිවීමයි කියන මේ දෙක අතරේ තිබෙනවා රූපයේ පැවැත්ම අපි කියන එකට පැවැත්ම කියලා. ඒකනේ පිටි කීවේ. ඒ පිටි වශයෙන් පැවැත්ම හුදු නිකන් ජීවිතන කියන දෙයක් හැටියට පැවැත්මක් නෙවෙයි. ඊට ආයත් ආවිකාලයේ ගත කරමින් දිලෙන්නට යන. දිලීම දක්වා තමයි. ඒකයි ඒ ජරතා රූපේ ස්වභාවය. ඒක හැම රූපයක් පිළිබඳවම තියෙන එක. ඒ නිසා මේ හතරට කියනවා ලක්ෂණ රූප කියලා. ඒ හතරට කියන්නේ ලක්ෂණ රූප කියලා. දැන් ඒ කීවේ රූප පිළිබඳ. රූපයන්ගේ ලක්ෂණ ස්වභාව ලක්ෂණ පිළිබඳ වූ කතාවක් අපි කරමු. ඒ රූපයන්ගේ ලක්ෂණ පඨවි ධාතුවේ ලක්ෂණ පද ගතිය හෝ මුල ගතිය ආපෝ ධාතුවේ ලක්ෂණ දැල්ලෙන ගතිය හෝ වැగిරෙන ගතිය. බැඳ ගන්නට දෙයක් නැත්නම් වැగిරෙන. ඒකයි ආපෝ ධාතුවේ ස්වභාවය. තේජෝ ධාතුවේ ස්වභාවය උෂ්ණය නැත්නම් සීතල. වායෝ ධාතුවේ ස්වභාවය උඹවන ස්වභාවය, හකුළුවන ස්වභාවය. අර සැලෙන ස්වභාවය. ඊළඟට චක්කුප්පසාදේ ලක්ෂණ රූපාරම්මණය හා ගැටෙන බව. රූපාරම්මණය හා ගැටෙන රූපාරම්මණය ගැටෙන චක්ෂු ප්‍රසාද. ඒකෝට චක්ෂු ප්‍රසාදයේ ලක්ෂණ වශයෙන් කියන්නේ රූප ප්‍රසාදය හා ගැටෙන බව. එහි ඇති ලක්ෂණ. සෝත ප්‍රසාදයේ ලක්ෂණය ශබ්දාරම්මණය හා ගැටෙන බව. ධාන ප්‍රසාදයේ ලක්ෂණය ගන්ධාරම්මණය හා ගැටෙන බව. රස වරමේ විවහ ප්‍රසාදයේ ලක්ෂණය රසාරම්මණය හා ගැටෙන බව, කාය ප්‍රසාදයේ ලක්ෂණය පොට්ටබ්බාරම්මණය හා ගැටෙන බව. ඒ විදිහටයි ඒ රූප පහ. ඊළඟට රූප ඒ නෑ ඒක නෙමෙයි ගැටෙන බවම නෙමෙයි ගැටෙන්නේ මේ උපගත ඒකයි කියන්නේ ගැටෙන්නේ රූපාරම්මනාදී එතකොට චක්ෂු ප්‍රසාදෙහි ස්වභාවය ඒවට කියනවා සක්කතික රූපේ කියලා සක්කතික රූපේ කියන්නේ ගැටීම් සහිත රූප කියන එක. ඒ ගැටීම් සහිත රූප හැටියට ගන්න චක්කුසෝත ධාම ජීවහා කාය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ 12. ඒවට කියන සප්පටික රූප. ඔවුනොවුන් ගැටෙන භවයේ කියන්නේ. අර ප්‍රසාදයේ ස්වභාව වශයෙන් ගන්නට තිබෙන ලක්ෂණ හැටියට ඔපය. ඒ කියන්නේ රූපාරම්මණය වැඩ ගැනීමට සුදුසු වන මහා භූතයන්ගේ ඔපය චක්කුප්පසාව. ශබ්දාරම්මණය වැඩගැන්මට සුදුසු වන පරිදි පවත්නා ඇති වූ ඒ මහා භූතයන්ගේ ඔකය සෝතප්පසාව. ගන්ධාරම්මණයන් ගැනීමට සුදුසු වන ආකාරයෙන් පිහිටි මහා භූතයන්ගේ උපය ධනප්පසා රසාරම්මණයන් වැඩගැන්මට සුදුසු වන පරිදි පිහිටි මහා භූතයන්ගේ උපය දිවහප්පසාද පොට්ටබ්බාරාම රාමණයන් වැඩගැන්මට සුදුසු වන පරිදි පිහිටි මහා භූතයන්ගේ උපය කාය රූපාරම්මණය තමයි චක්ක ප්‍රසාදයේ ගැටෙන ධර්මය රූපාරම්මණය ඒක ලක්ෂණය තමයි චක්ක ප්‍රසාදය හා ගැටෙන බව සෝත සෝත් මේ ශබ්දාරම්මණීය ලක්ෂණය සෝත ප්‍රසාදය හා ගැටෙන බව ගන්ධාරම්මණයේ ලක්ෂණය ගාන ප්‍රසාදය හා ගැටෙනවා. දිවා මේ මේ රසාරම්මණයේ ලක්ෂණය දිවහ ප්‍රසාදය හා ගැටෙන බව පොට්ටබ්බාරම්මණයේ ලක්ෂණය කාය ප්‍රසාදය හා ගැටෙනවා. අනේ විදිහට ගන්නවා. මොකද ඒවා ඒ නිසාම ඒවට සත්පතිග රූප කියලා ඒ දෙකම අරගෙන කතා කරනවා. ඊළඟට එන්නේ ඉත්ත්‍ින්ද්‍රිය පුරුෂින්. ස්ත්‍රින්ද්‍රිය පුරුෂින්ද්‍රිය කියන එකේදී අප දැනගත්තේ ස්ත්‍රී බව පුරුෂ බව. ඇති ස්ත්‍රී ආකාරය පුරුෂ බව පුරුෂාකාර පුරුෂ බව. ඉති ස්ත්‍රී භාවය පුරුෂ භාවය. ඒකයි ඒ ඒ භාව රූප දෙකේ පිළිබඳව දත යුතුය. පුරු ජීවිතේන්ද්‍රියේ කියන එකේ නෑ හදේවත් කියන එකේදී දැනගත්තේ. ඒ හදේවත් වේ කියන්නේ මනෝ ධාතුවටත් මනෝ විඥාන ධාතුවටත් නිෂ්ක්‍රය වෙන බව එහි ලක්ෂණය. මනෝ ධාතු, මනෝ විඥාන ධාතු කියන මේ දෙකට මිශ්‍රය වෙන බව තමා එහි ඇති ලක්ෂණය. මොකද මිශ්‍රය වෙනවයි කියන්නේ මේ මනෝ ධාතු, මනෝ විඥාන ධාතු කියන දෙක ඇසුරු කරන්නේ නමස්ත ඒකයි කියන්නේ හදේ වත්. ඊළඟට ජීවිතින්ද්‍රිය රූපේ කියන්නේ කර්මජ රූප ඒ තමන් සමග හටගත්ත ඒ කර්මජ රූප රූපයන් ජීවත් කොට පාලනය කරන බව. එහි ලක්ෂණ. ඒ ජීවත් කරවීම කර්මජ රූප ජීවත් කරවීම අයත් වන්නේ ජීවිතේ ප්‍රිය රූපය. ආහාර රූපයෙන් කරන්නේ ආහාර රූපයේ ලක්ෂණය තමයි ඕජා ගතිය ඕජස් බව ඊළඟට ආකාශ ධාතුවේ කීවේ රූපයන් පිරිසිඳින බව පිරිසිඳිනවා කියන්නේ වෙන් කරන ඒ රූප වෙන් කරන කලාප වෙන් කිරීම. ඊළඟට කාය විඤ්ඤාතියේ කීවේ කයින් අදහස් ඇඟවීම වාග් විඤ්ඤාතිය ඒ වචනයෙන් අදහස් ඇඟවීම. ඒකයි ඒකේ ලක්ෂණ හැටියට තේරුම් ගන්නට තිබෙන්නේ. ලෞකික රූපය රූපේ ලැහැල්ලු බව, මුදුතා රූපය රූපයේ මුදු බව, සම්මඤ්ඤතා රූපය රූපය කර්මයට යෝග්‍ය බව, ඒ ක්‍රියාවට යෝග්‍ය බව උපචේ රූපේ කීවේ රූප ශීර්ෂයන්ගේ පළමු පහළවීම ළඟට සංතති කීවේ ඒ પરම්පරා ඒ හතගත් රූපයේ නැවත නැවතත් හැට ගැනීම ඒකටයි සංතති කීවේ ජරතා රූපේ කීවේ රූපයාගේ දිවීම අනිත්‍යතා රූපේ කීවේ රූපේ දිවීම අද අපි මේ දක්වායි කතා කරන්නේ එතන සිට රූප විභාගය අනිත් දවසේ කියන්නට තිබෙන්නේ රූප පිළිබඳව තිබෙන අහේතුක සත්‍යච්ඡය ආදී වශයෙන් එන එක. සබ්බේ සංඛාරා නිදා සීලා පඤ්ඤාය පස්සී යතිංගති විචේතනං භූතියා සබ්බේ සංඛාරා නිදා සීලා පඤ්ඤාය පස්සී යතිංගති විචේතනං භූතියා සබ්බේ සංඛාරා නිදා සීලා පඤ්ඤාය පස්සී යතිංගති විචේතනං භූතියා කියා දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භය දුක්ඛප්පත්තානි දුක්ඛා උපපතිපානි ආකාශත්තානි කුමත්තානි වානාගානි දුක්ඛානි තනමු විස්වා ගංගප්පං සාතනං ආකාශත්තානි කුමත්තානි වානාගානි දුක්ඛානි තනමු විස්වා ගංගප්පං සාතනං ආකාශත්තානි කුමත්තානි වානාගානි දුක්ඛානි තනමු විස්වා ගංගප්පං සාතනං